ඒ වගේම මේ ධාතු විභංග සූත්‍රයට යනකොට තව ටිකක් අපි බලන්නට ඕන ටිකක් තියෙන මම ඒකටත් පොඩි උපමාවක් කියන්න. ඒ තමයි මොකද මේකේ අර පුක්කුසාති බුදුරණවහන්සේව දකිනවනේ. ඇස් දෙකේ දැක්කට බුදුරණවහන්සේ දකින්නේ නෑනේ. බුදුරණවහන්සේ ඇස් දෙකෙන් දැක්කට බුදුරණවහන්සේ දකින්නේ නැහැ. ඉතින් ඒ ඒ කාරණාව තේරුම් ගන්න සහ මේ මේ යෙදෙන විදිය පෙන්වන්න මම තව පුංචි උපමාවක් කියන්නම්. අන්ත දිලිඳු ඛණ්ඩ නැති ඒ වගේම අඳින්න නැති, ඉන්න තැනක් නැති, හාමතේ ඉන්න ඊටාම අසරණ මිනිසෙක් ඉන්නවා. බඩ බඩට මුකුත් නැහැ ඊටාම අසරණ. මේ අසරණකමත් එක්ක එයා යොමු වෙනවා එක්තරා මිනිස්සෙක් ස්වාමියෙක් ළඟට. කියන්නේ හොඳ හොඳ සාමාන්‍ය හොඳ මිනිස්සෙක්. ඒ කියන්නේ සමාජයේ පිළිගත්ත කෙනෙක්. ඒකේ නම් මහා පුදුමාකාර කාරුණික බවක් තියෙනවා. හරිම උපකාරශීලී. හරිම අවංකයි. හරිම සත්‍යවාදී. දැන් මේ අසරණේ අසරණ කෙනා අන්ත අසරණ කෙනා ගිහිල්ලා කියනවා මට කණ්ඩ නැහැ. මට ඉන්න තැනක් නැහැ. මට අඳින්න දෙයක් නැහැ. මං හරිම අසරණයි. මට උපකාර කරන්නකෝ කියලා ඉල්ලනවා. අර කාරුණික වූ ඊළඟට සත්‍යවාදී ඒ කෙනාගෙන් ඉල්ලනවා. ඒ කෙනා මොකද කරන්නේ? හරි මං උදව් කරන්න. මෙහෙ ඉන්න. මේ විදිහට මං කියන විදිහට ඔක්කොම කරන්න. මං ඔයාට ඔක්කොම ටික සපයන්නම් කියනවා. එහෙම කියලා මේ කාරුණික සත්‍යවාදී අර්ථානුතලයේම කියන කරන මෙන්න මේ කියන යටතේ දැන් මෙයා ඉන්නකොට දැන් කිසි දෙයක් නැති අන්ත අසරණ වෙච්ච කෙනාට අර ස්වාමියා කියන කෙනා පෙන්නන කියන මේ සෑම දෙයක්ම කරනව හැරෙන්න එයාට වෙන කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව කණ්ඩ හම්බ වෙනවා, ඉන්න තනක් හම්බ වෙනවා, අඳින්න හම්බ වෙනවා, හැම දෙයක්ම හම්බ වෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් ස්වාමියා කියන දේ කරන එක හැරෙන්න යාට වෙන කිසි දෙයක් නැහැ. මේ ස්වාමියාත් එක්ක ගමනක් කියම යනකොට දැන් අර අර අර තියෙන අසරණ භාවය නැහැ. අන්ත අසරණ භාවය නැහැ. නිකන් අමුතු සතුටක්, අමුතු තේජාහනිත බවක්. එයත් එක්ක ගමනක් යනකොට එහෙම නැත්නම් එයත් එක්ක ඉන්නකොට තියෙනවා. මේ ස්වාමියා එයාගේ ඉඩ මේ යම් තැනක් පෙන්ලා කියන ඔන්න උතන හාරන්න කියලා. එහෙම කියනකොට දැන් මේ අර 16 නැත්නම් ඒ ආපු එක්කෙනා කිසිම පැකිලීමක් නැහැ. මොකටද හාරන්නේ? අදාළ නැහැ. ඇයි හාරන්නේ? අදාළ නැහැ. දැන් Tamanට පුදුමාකාර රැකවරණයක් හම්බ වුණානේ. දන්නවා මේ කියන මේ ස්වාමියා කිසිම අර්ථයක් නැති වැඩක් කරන්නෙත් නැහැ. මහා කාරුණික බවකුත් තියෙනවා. ඒක නිසා අර කියන දේ කරනවා එච්චරයි. ඇයි හැරුවේ මොකටද අදාළ නැහැ. හාරනවා. ආයෙත් හරන ගොඩාක් දැන් හරන දිගටම හරන මට අවුරුදු ගාණක් හරන එයාට ඒ වෙහෙසට ඒ ඒ අපහසුවට ඒ කිසි දෙයකින් එයාට දුකක් පසුතැවීමක් එන්නේ නැහැ මොකද ස්වාමියාගේ වචනේනේ ස්වාමියා අනර්ථ දෙයක් කරන්න කියන්නේ නැහැ ස්වාමියා වැරදි දෙයක් කරන්න කියන්නේ නැහැ මේ ස්වාමියා නිසා මට ලැබිච්ච දේවල් ඒකෝර ඒ මගේ අසරණ භාවය ඉක්ම වුණා ඒ ඒකත් එක්ක දැන් අර ඒවා ඒවා එන්නේ නැහැ ස්වාමියාට තියෙන ලෙන්ගතුකම විතරයි තියෙන්නේ ස්වාමියාගේ වචන විශ්වාසය, ස්වාමියාගේ ලෙන්ගතකම, ස්වාමියා සත්‍යවාදී කියන එක. ඒ නිසා ස්වාමියා කියන ඕන දෙයක් කරනවා. මෙහෙම හාරගෙන යනකොට හම්බ වෙනවා ලෝකේ මිල කරන්න බැරි මණිකක්. ලෝකේ මිල කරන්න බැරි මණිකක්. අසාමාන්‍ය මණිකක්. දැන් මේ මණික තිබෙක් වාගාවද? මණික තිබුණේ ස්වාමියාගේ ඉඩමේ. මණික අයිති කාටද? මණික අයිති ස්වාමියාට. එයාට අයිති නෑ. මණික ස්වාමියාට අයිති. මණික තිබ්බේ ස්වාමියාගේ ඉඩමේ. දැන් මේ මැණික ගත්තට පස්සේ මැණික තුලින් මේ ලෝකේ උපරිම මිලක්නේ. එතකොට අපි හිතමු ඒකේ මුළු ලෝකෙම කෝටිපතියා උටා. දැන් මහා තේජානිස බව කාටද? ස්වාමියාට. ස්වාමියාගේ තේජානිස භාවය අර 16ට අර සේවකයාට කොහොම බලපානවද? අසාමාන්‍ය විදිහට බලපාන. ඇයි ඒ? ස්වාමියා අවංකයි, ස්වාමියා සත්‍යවාදී, ස්වාමියා කාරුණිකයි. දැන් අර සේවකයාට කලින් හිටපු ස්වාමියාට වඩා දැන් ඉන්න ස්වාමියා ඒ ස්වාමියාමයි වෙන ස්වාමියෙන් නෙමෙයි. එයා ළඟ ඉන්නකොට තියෙන තේජාන්විත භාවය. එයා ළඟ ඉන්නකොට තිබිච්ච රැකවරණේ කලින්ට වඩා වෙනස්ද නැද්ද? අඳින්නේ සුපිරි ඇඳුම්. හොඳ සෙරෙප්පු දාන්න, හොඳ සුපිරි කෑම කන්න, සුපිරි වාහනවල යන්න. හැබැයි ස්වාමියත් එක්ක දැන් වෙනස්. මම මේ උපමාවක් කිව්වේ. අන්ත අසරණ කණ්ඩ බොණ්ඩ නැති කිසිම දෙයක් නැති දිලිදු මිනිස්සයා තමයි ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න. ඒ වගේම සංසාර දුකට ඇදවැටලා තියෙන ඊටාම දුක්ඛිත තත්වයකට සංසාරේ ගමන් කරන මේ සත්වයෝ. ඒ කියන්නේ දුප්පත්කම උපමා කර ඒකට. ස්වාමියා කියලා උපමා කරේ බුදුරන් වහන්සේ කියලා ලේබල් කරපු බුද්ධ සිද්ධාර්ථ කුමාරයාට. බුදුරන් වහන්සේ කියලා ලේබල් කරපු සිද්ධාර්ථ කුමාර. හැබැයි කවුරු කියලා දන්නේ බුදුරන් වහන්සේ කියලා. ලේබල් එකක් විතරයි සිද්ධාර්ථ කුමාරයා. ඒ තමයි අර ස්වාමියා. එතකොට ඒ ඒ ස්වාමියා කාරුණිකයි. සත්‍යවාදී, අවංකයි. එතකොට මේ ස්වාමියා ළඟට එළඹුණා කියනන්නේ බුදුරන් වහන්සේ ළඟට ආවා මොකටද? අර තියෙන අසරණ භවෙන් නිදහස් වෙන්න, ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න, ප්‍රශ්නෙන් නිදහස් වෙන්න. ඒක කොයි වගේ දුපමා කරේ? ඛණ්ඩ මෙලෝදයක් නැති මිනිස්සෙක් අර ස්වාමියා ළඟට ගියා වගේ. ඛණ්ඩ හොඳට දෙනවද? දැන් මොකද වෙන්නේ? දැන් එයා දුස්සීලයිද? නෑ. ඇයි බුදුරණවහන්සේ ළඟට යොමු වෙලා. සීල් රකින්නවා කියන ඒ කියන්නේ දුස්සීලයි කියන කාරණාව ඉක්ම වෙලා. වැරදි වැඩ කරනවා කියන කාරණාව ඉක්ම වෙලා. ඇයි අන්න ඒක උපමා කරේ අර අර ස්වාමියා ළඟ ඉන්නකොට කණ්ඩ බොණ්ඩ ඕන තරම් දේවල් තියෙනවා. දැන් අර ප්‍රශ්නේ එන්නේ නෑ. අර ප්‍රශ්නේ එන්නේ නෑ. එච්චරට දැන් ස්වාමියාට යොමු වෙලා. ඒ වගේම ස්වාමියා ගැන විශ්වාසයි. දැන් මේ කවුද? ස්වාමියා කියලා උපමා කරේ බුදුරණවහන්සේ කියලා නම් කරපු සිද්ධාර්ථ කුමාරයා. එතකොට දැන් දැන් මොකද වෙන්නේ කියන කියන දේ කරනවා. මොනවත් හොයන්නද කරන්නේ නෑ නෑ නෑ. කිසි දෙයක් හොයන්න නෙමෙයි. ඇයි පුදුම රැකවරණ යන්න තියෙන ස්වාමියා ළඟ. ස්වාමියා විශ්වාසයි, ස්වාමියා අවංකයි. අන්න අර කියන අර වලහාරන්න යන්නේ කියන කියන දැන් අපි එහෙමනම් මොකද්ද කරන්නේ? අපි බුදුරණවහන්සේ හිරව් කරගන්න හදන සෝතාපන්නයේ රහත් වෙන්න බොජ්ජංග හොයාගන්න, අරියෂ්ඨාංග මාර්ග හොයාගන්න අපි මොනවදෝ දේවල් ගන්න ළඟ කරනවා. ඇයි විශ්වාස නැහැ ස්වාමියා? අපි මොන හරි අරගෙන අර ඒක හරියට අර අර 16 ස්වාමියාගෙන් අරන් මොන හරි අරන් පැල්ල යන්න හදනවා වගේ. Taman තනියම යන්න හදනවා වගේ. එහෙම නෑ. මේ මේ 16ත් හොඳ කෙනෙක් ස්වාමියාත් හොඳ කෙනෙක්. දෙන්නම හොඳයි. අන්න වගේ තමයි දැන් අර ස්වාමියා කියන කියන දේ කරනවා වගේ බුදුරන් වහන්සේ කියන කියන දේ කරනවා. ආයි මොකුත් බලාපොරොත්තු වෙන්නේ ඇයි බලාපොරොත්තු වෙන්නේ ඒක කියන කියන දේ කිරීමත් එකයි ස්වාමියා ළඟ ඉදීමයි අර සිවිච්ච ප්‍රශ්නේ ඉදලා නැහැ. ඒ කියන්නේ ජරා මරණ ප්‍රශ්නේ, ලෙඩ වෙන ප්‍රශ්නේ, සසර ප්‍රශ්නේ, ඊළඟට සෝතාපන්න වෙනවද මොකද්ද? මේ ප්‍රශ්න එකක්වත් ලෙදිලා නැහැ. ඇයි කියන කියන දේ කරනවා. සහ අර ඒ ඒ ඒ කියන කියන දේ කිරීම කියන කාර්යයත් එක්ක එතන ඉදිද්දී අර ස්වාමියාගෙන් ඔක්කොම ලැබෙනවනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඒක හාරගෙන යනකොට අර මැණිකක් මිල කරන්න බැරි මැණිකක් හම්බ වුණානේ. ස්වාමියාට අයිති. ස්වාමියාට අයිති. ඒක ඒ 16ට අයිති නෑ. ඒ තමයි ස්වාමි බුදුරන් වහන්සේ කියන කියන දේ කරගෙන යනකොට මොකද වෙන්නේ? ධර්මය හම්බ වෙනවා. කාගේ ධර්මයේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ. ලෝකෝත්තර ඊතර වෙන ධර්මය. ඒක ඒක අයිති බුදුර මේ බුදුරන් වහන්සේට. අර ස්වාමියාට අර මැණික අයිති වගේ. දැන් අර මැලික හම්බෙන්න කලින් අර ස්වාමියා එක්ක යනකොට නිකන් අමුතු තේජානිත බවක් තිබ්බනේ. දැන් අර කණ්ඩ බොණ්ඩ නැති ගතියම නැහැනේ. අන්න ඒ වගේ තමයි බුදුරණවහන්සේ කියපු සිද්ධාත් ලේබල් කරපු සිද්ධාර්ථ කුමාරයෙක් ඉන්නකොට අමුතු නිකන් සතුටක් තියෙනවා. රැකවරණයක් වගේ. හැබැයි අර දැන් මේ සාමාන්‍ය කෙනෙක් අපි හිතමු ගමේ ඉන්න සාමාන්‍ය හොඳ සල්ලි තියෙන කෙනෙක් කියලා සාමාන්‍ය සල්ලි තියෙන එක ගමක පුංචි ගමක එතකොට එහිම ඉන්න කෙනෙක් ලොකු එකක් නැහැනේ. අන්න ඒ වගේ තමයි සිද්ධාර්ථ කුමාරයා බෝධිසත් බුදුරණවහන්සේගේ ලේබල් කරපු. එතකොට දැන් මණික හම්බුණාට පස්සේ අයිති අර ස්වාමියාටනේ අන්න බුදුරණවහන්සේගේ ධර්මය. එතකොට මේ ධර්මයට යමුනහම ඒක Tamanට අයිති නෑනේ. Tamanට අයිති නැති වුණාට දුකෙන් ඉන්නවද? දැන් එයා ආයේ ආයේ ඒ කෙනා අහපව් ආයේ හිඟන්නේ කියලාද? ආයේ කන නැති වෙලාද? නැත්නම් ආයේ නෑ එහෙම මොකුත් නෑ. Tamanට අයිතිත් නෑ මණික. Tamanට මණික අයිති නැති වුණාට ආයේ හිඟන සතර වැටලත් නෑ. ඇයි මේ සම්බන්ධය? ස්වාමියයි 16යි සම්බන්ධයි. අන්න බුදුරයන් වහන්සේ හම්බ වුණා වගේ තමයි අර මණික හම්බ වීමත් එක්ක ලෝකේ ඉන්න ලොකුම ධනවතා බවට අර ස්වාමියාපත් වීම. ඒ අවස්ථාවේදී අර ගමේ